දැන් මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. භාවනා කරගෙන යන මාහට දැන්ට කිසිදු බාධාවක් නොමැති අතර මේ වන විට හිත ස්ථාවර අරමුණක් තුල පවතී. වෙනත් අරමුණු තුල හිත නොගැටි ආලෝක ධාරාවන් දිස් වෙන අතර ක්‍රමක්‍රමයෙන් අඩුවී රන්වන් ආලෝක ධාරාව තුලින් පුංචි දිතක් බවට පත් කර ළමින් අවසානයේ සිත නිරුද්ධ වේ විනාඩි කිහිපයක් පමණ පැවති නැවත විඥාන සිත පංචස්කන්ධය හා සම්බන්ධ වේ මෙවැනි අන්දමට පවතිමින් තිබෙන අතර නිතරම සිත අරමුණු වලින් තොර හිස්භාවයකින් පවතී. රූප වේදනා සංඥා චේතනා මානසිකාර යන අරමුණු වලින් කෙමින් කෙමින් නිරුද්ධ වන බව කිව හැකිය. නිතරම අනිමිත සමාධිය ඇති බවක් දැනේ. සිතට දැනෙන ආකාරයට අරමුණු වලින් තොර බැවින් බොහොම සිතේ නිස්භාවය තුලින් ඇලීම් ගැටීම් හා විය හිත තුළ හදා නොපවතී මා පල්ලේ කලේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා පුහුණුව ලබාගෙන ඇත මට දැනෙන ආකාරයට බොහොම සතුටට පත්වන මා මේ සම්බන්ධව තවදුරටත් මේ භාවනා පුහුණු උපදේශයක් ලබා ගන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ කියලා මේ පෙන්වන්නේ. දැන් මේ කියන කටයුතු මේ විග්‍රහය බලනකොට මේක හිතලා බලන්න මෙන්න මේ විදිහට යම්කිසි ආකාරයක මේ ඇති වෙන ආලෝක ධාරා දිස් වෙනවා කියලා පේනකොට කොහෙද දිස් වෙන්නේ? Tamangen බාහිර ලෝකයේ දිස් වෙන එක අධ්‍යයක මේක විස්තරයක් නැහැ. ඒ බාහිර ලෝකයේ ආලෝකයක් වෙන්න ලඩු වෙලා යන එකක්ද? එහෙම නැත්නම් ඒක කුමන ආකාරයක ක්‍රමවේදයක්ද කියලා. මේ ක්‍රමේ දකින්න ඕනේ ඉස්සෙල්ලා. ඒ දකින්නකොටම කුමක් නිසා පහළ වුණාද? කුමන හේතුවක ඵලයක්ද? අන්න එක හොයලා බලන්න පුරුදු වෙන්න ඕනේ. අනික් කාරණේ එතකොට ඒකෙන් හිත මිදිලා ගියාට පස්සේ හිත නිශ්චල වුණා වගේ දකින්නවා. පංචස්කන්ධය හා සම්බන්ධ නැති වුණා වාගේ දකින්නවා කියලා මේ පෙන්වන්නේ. ඒතර මේකෙදි හුඟක් විග්‍රහ කරලා දැනගන්න ඕන එකක් තියෙනවා. චිත්ත නිරෝධයේ එකක්. අසඤ්ඤ වීම තව එකක්. මෙන්න මෙතන හොඳට පරිස්සම් වෙන්න ඕන තැන. යම්කිසි චිත්ත නිරෝධ භාවනාවක් තියෙනවා. ඒක යමක් නොදැනියන්නේ. නව අනුපූර්ව සමාපත්තිය තුලින් නව අනුපූර්ව සමාපත්තියෙන් තමයි සිතක් නොදැනියන්නේ. අරියත් ඵලචිත්තය කියන්නේ නොදැනෙන එකක් නෙමෙයි. දැනෙන එකක්. ඒක රාගයෙන් තොරයි. ද්වේෂයෙන් මෝහයෙන් තොරයි. එදා හරි නිශ්චලයි. ඒ නිශ්චල භාවයේ දැනෙනවා. කොතනකවත් හිත අල්ලන්නේ නැහැ. අන්‍යම ස්වභාවයක් තියෙනවා. ඒක මාර්ගඵල සිතක ස්වභාවේ. ඒ මාර්ග ඵලසිතක් ඔප්නැං වෙන්නේ ප්‍රථම ධානයෙන් එහාට. චිත්ත නිරෝධිය ඔප්නැං වෙන්න නම් යන්න ඕනේ නව අනුපුර සමාපත්තියට. එයි මෙහා උනොත් චිත්ත නිරෝධය නෙමෙයි වෙන්නේ මනස සිහියෙන් ඉන්න ඕනේ. මොකද හිත හැඟ වෙනවා. ඒ කියන්නේ සංඥාව අමතක වෙනවා. සංඥාව අමතක වුණොත් හිත නෑ වාගේ. එනිසා ඒ தත්ත්වය බලා ගන්න වෙන් කරලා. අවිද්‍යා නිරෝධයෙන් මාර්ගඵල අවබෝධය වෙනවා. ඒ සමවතේ රාග දේශ මොහ එතන නැති වෙනවා. ඊතුරු දැනීම තියෙනවා. ඒක හරි සාන්තයි ප්‍රණීතයි දැනෙන්නේ. මොකක් නිසාද? රාගයේ ගින්නක් රාග නැති වෙන ගිනි නෑ. ද්වේෂයේ ගින්නක් ද්වේෂ නැති වෙන ගින්න නෑ. මෝහයේ ගින්නක් මෝහේ නැති වෙන ගින්න නෑ. රාග දේශ මොහ කියන ගිනි තුන යම් තැනක නැද්ද? එතන මාර්ග ඵල චිත්තේ ස්වභාවය. ඒක දැනෙන හිතක් මිසක් නොදැනෙන එකක් නෙමෙයි. එන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන ඵලසිත හතරම දැනෙනේ ඕ. මේකින් අරිහත් ඵලසිතේ හෝ අනාගාමී ඵලචිත්තේ තමයි හොඳට ඔප් නැගිලා පේන්නේ. සෝවාන් සකු르දාගාමී ආදී ඵලචිත්තේ ධානයත් එකයි ඔප් නැගිලා පේන්නේ. අනුතරමින් ප්‍රථම ධානයවත් එන්න ඕනේ. ඊට පස්සේ ධානයේ හිත ඇලෙන්නේ නැහැ. නිදහස් වූ නිවනට හිත තිබ්බහම බලා ඉඳතිය ධානයත් එකම වැඩෙනවා. වැඩිලා ක්‍රමක්‍රමයෙන් ඒ ධානය කරා පිළිලා નિરાයාසයෙන් වැඩෙනවා. નિરાයාසයෙන් ඒ ධානයට නැගෙනවා. ඒ නැගෙන ධානය වෙනම තේරෙනවා. ඊට පස්සේ ඒ ධානයෙන් ධානයට එකින් එකට අරමුණු වෙවි නිදහස කරා යන ක්‍රමී Tamanට වැටෙනවා. අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. ප්‍රථම ධානයට ගියහම ඒ ප්‍රථම ධානයේ අවස්ථා තුනකදී තමයි ද්විතිය ධානය ආරමුණු වෙන්නේ. ප්‍රථම ධානයේ ලැබුණ ගාම ලැබෙන්නේ ඕමක වශයෙන්. ඒ කියන්නේ ධානයට වැටෙනවා විශාල ශාරීරික සුවයක් දැනෙනවා. හරි සැහැල්ලුවක් එනවා. නැවත මස්ලේ කය දැයින් සතර අපහු වෙනවා. ආයිත් සුවේ දැනෙනවා. මස්ලේ කය දැනෙන්නේ නැතුව යනවා. මනෝ කයත් දැනෙනවා. නිදහස් ප්‍රබෝධයටපත් වෙනවා. ඕක දිගටම වැඩෙනකොට මධ්‍යම තත්ත්වයට පීඩනවා. හීන සත්‍යය තමයි ඉස්සෙල්ලා තිබුණේ. ඒකයි ආයි නැවත නැවත මස්ලේකය වැටෙන්න පටන් ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මධ්‍යම මට්ටමට ගියහම ආපහු මස්ලේකය දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන් අදිෂ්ඨාන කරගෙන උගක් වෙලා. අර නිදහස් මනෝකාය තමයි දැන් මස්ලේකය වෙනකොට පේන්නේ ඒක හරි සෑහළුයි. මස්ලේකය තියෙනවාද කියලා දැනෙන්නේ නැති වෙනවා යන්න යන්න කල් යනකොට. අර ධානයේ වර්ධනය වෙනකොට වෙන ස්වභාවයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? නිදහස් අර මනෝ කාය නැන්න ඔකට කියන්නේ නාම කාය කියලා පොතවල හදාන් කරලා තියෙන්නේ. නාම කයයි රූප කයයි කියලා. ඒ නාම කය කිව්වේ ඔන්න ඔය කියන නිදහස් රූපාකාරයෙන්ම තමන්ගේ කයේ හැටියෙම වැටෙනවා. හැබැයි මස්ලේ කයේ බර ඒකේ නෑ. මස්ලේ කයේ නිදහස් වෙච්ච කයක් වගේ දැනෙනවා. හොඳ අත්දැකීමක් ලැබුණ කෙනාට. ඊට පස්සේ එයා දකිනවා ඒකනේ මනෝකය කියන්නේ එහෙම එකක් නේ කියලා. එතකම් මස්ලේ කය දකින්නවා මනෝකය අත්දැකීම ලැබුණාමයි දකින්නේ. ප්‍රථම ධානයට එනකොට මනෝකය අත්දැකීමෙන් දකින්නවා. දැකලා ධාන සමාපත්තියට යනකොට ඔහොම හොඳට පැහැදිලි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්නේ தത്വෙදී ප්‍රණීතන්ත මේ වැළෙනකොට උඩ පැත්තට යනවා. ඒ කියන්නේ ආයතරය ධානයෙන් අහක් වෙන පැත්තට නෙමෙයි. ද්විතිය ධානයේ අරමුණු වෙන්න පටන් ගන්නවා. ද්විතිය ධානයේ අරමුණු වෙනකොට ඇති වෙනා වෙනසක්. අර ඉස්සලා කිව්ව જાතිය ආලෝකයක් ශාරීරිය වහගෙන යන ආකාරයට එනවා. ඒ ආලෝකයක් එන්නේ නැත්නම් ආලෝක සංඥාව සිහි කෙරෙන්න ඕනේ. ඒතොර තමයි ඒක හරිය ආකාර ප්‍රබල වෙලා හරියට නැగిලා එන්නේ. අන්න එහෙම යන ක්‍රමයක් තියෙනවා. ඒක පිටින් දකින්න ආලෝකයක් නෙමෙයි. තමා තුළම ගොඩනැගෙන මානසිකත්වයේ සහිතව මනෝ කායිකත්වයක හැටි. ඒ කයමයි එළිය වෙන්නේ. ආලෝක සංඥාවෙන් යුක්ත වෙනවා. ආලෝක සංඥාව ආවෙ නැත්නම් එහාට යන්න බෑ. ආපහු ආපහු හිටිනවා. ඒක නිසා ආලෝක සංඥාව සිහි වෙන්න ඕනේ. ප්‍රණීතාන්ත මේ වැඩෙනකොට ආලෝක සංඥාව වෙනවා. ඒක එන්නේ නැත්තේ තව බාහිර ලෝකයේ බැඳීම් තියෙනවා නම් අර ධානයේ සමාපත්තියක් වශයෙන් ගොඩ නැගෙන්නේ නැතුව යනවා. සමාපත්තියක් වශයෙන් ගොඩ නැගෙනකොට හරි නිදහස්. අන්න ඒතකොට තමයි ආලෝක ස්වභාවය එන්නේ. ඒක පිටින් පේන ආලෝක පුල්ලිවත් ආලෝක කදම්වත් නෙමෙයි. මම කියන තැන දකින්න ආලෝකය. තව මම කියන සංඥාව එහෙම නැති වෙන්නේ ඒ මම කියන සංඥාව ආකින්චඤ්ඤායතෙන් යනකයි යනවා. ඊටාම කෙටියේ වෙලාවනේ අද කියන්නේ විස්තර කරන්නේ. නේව සංඥා නා සංඥායතනෙදි ඇයෙනවා. මම යන සංඥාව වඩන එකක් මිසක් ගොඩනගෙන ගෙවිල යන ගොඩනගෙන ගෙවිල යන එකක් මිසක් ඇත්ත වශයෙන්ම ඇති දෙයක් නෙමෙයි කියලා. අන්න එතන ඉක්ම යන මොහොතක් තියෙනවා. එදින් තමයි කිසිම දැනීමක් හා සම්බන්ධ නැති වෙන්නේ. ඒ දැනීමෙන් ආපස්සට එනකොට තමන් ලැබු යම් පළසිතක් ඇත්නම් ඒ ඵලසිතට ඇවිල්ලා තමයි ආපහු අනුපූර්ව ආපහු එන්නේ. ඇවිදිලා ප්‍රථම ධානයේ මිහාට පැන්නට පස්සේ මස්ලේ කය ආයි දැයින්ද වෙන්නේ. ඒක හරි ගැඹුරුයි. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න අනිත්‍ය දුක නැතතුලින්ම අසාරත්වයේ දැනගෙන අසාරත්වයේ නිසාම අත්හැරින් වැලී විදී කිය ස්වභාවය වටහා ගන්න. මේ ප්‍රශ්නෙට තව උත්තර දෙන්න තියෙන අහුඟ අපි විග්‍රහ කරලා කාලය මදි. ඉතයි බලාපොරොත්තු වෙමු අද පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරන්න උග්‍රේ වැරන්ඩි ගතියක් තියෙන නිසා හරි අමාරුවෙන් අධේශනා කළේ.